ඊළඟට ඒ තුලින් මතු කරන්න තියෙන දෙවෙනි ප්‍රශ්නය තමයි දැන් ස්වාමීන් වහන්සේ අපිට ඊළඟට කියලා දුන්න අත්වාද පාදාන. එතකොට මේ පුහුණු කරලා තියෙන ඒවත් අනුව දැන් සක්මන් භාවනා වගේ දෙයක් කරනකොට අර සමූහ ඝන, සන්තති ඝන, කෘත්‍ය ඝන ඒ වගේ දේවල් අඩු වෙන්න පටන් ගන්නවා හරියට දිග කාලයක් කරගෙන යනකොට කරගෙන යනකොට ඔව් එතකොට අපිට අර මේ සක්කාය දිට්ඨිය සම්පූර්ණේ නැති නොවෙන්නට පුළුවන් නමුත් මෝහය කියන එක ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා මෙතන පුද්ගලයේ ආත්මය නැහැ කියන දේ ටික ටික තේරෙන්න පටන් ගන්නවා දැනෙන නිසා දැනෙන නිසා එතකොට ඒක කාම උපාදානයේ ටත් බලපානව නේද ස්වාමීන් ඔව් දැන් ඇත්තටම දැන් ඒ සක්කාය දිට්ඨිය අඩු වීම කියන්නේ දැන් සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ සෝවාන් මාර්ගඥානයේදී නමුත් අපිට ඒ දුරු නොවුණයි කියලා අඩු කරන්න බැරි කමක් නැහැ. කියන්නේ දැන් පෙර දිනකත් අපි සිහිපත් කළා දැන් අපේ පටිඝ මූලය පටිඝ සංයෝජනය ප්‍රහාණය වෙන්නේ අනාගාමී මාර්ගඥානෙ. නමුත් දැන් ඒකෙන් අදහස් කරන්නේ අනාගාමී වෙනකන් අපි කෝප වෙවි ඉන්න ඕන කියන එක නෙමෙයි. අපිට අනාගාමී වෙනකන් කෝපය සම්පූර්ණයෙන්ම යට කරලා ඕනනම් මෙත්සිත අවදි කරගෙන මෙත්තා භාවනාව මෙත්තා ධානයට සමවැදිලා දැන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිනිවන් මංචකයේදී පෙර මහා සුදස්සන රජුරු අවුරුදු 20000ක් මෛත්‍රී ධානයට සමවැදිලා හිටියා. එතකොට ඒ එතකොට ඒ මෛත්‍රී ධානයට සමවදිනකොට ඒ මහා සුදස්සන රජුරෝ සෝවාන් වෙලාවක් නැහැනේ. මොකද බෝසත් ආත්මයක්නේ. එතකොට සෝවාන් වෙලාවක් නැහැ. ඒ කියන්නේ පටික මූලයන් දුරු කරලා නැහැ. නමුත් ඕනනම් පුළුවන් ඒක සම්පූර්ණයෙන්ම යට කරලා වසර දහස් ගණන් ඊට පස්සේ බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා කල්ප ගණන් ඒ පටිඝය මතුවෙන්නේවත් නැතුව ඕනනම් පවත්වන්න පුළුවන්. ඒ ඒ වගේම කාමරාගය කාමරාගය දුරු වෙන්නේ අනාගාමී මාර්ගඥානෙන්. ඒකෙන් අදහස් කරන්නේ අපි අනාගාමී වෙනකන් කාමකත්වයෙන් ඉන්න ඕන කියන එක නෙමෙයි. අපිට ඕනනම් ඒවා යටපත් කරගෙන බොහෝම නෛෂ්ක්‍රම්‍ය අධ්‍යාසයෙන් කටයුතු කරන්න පුළුවන්. හැබැයි අර මූලය තියනවා යම් ඒකට අදාළ ප්‍රත්‍යයන් එකතු වුණොත් වැඩෙන්න පුළුවන් ඉඩක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි අපිට සක්කාය දිට්ඨිය දුර වෙන්නේ සෝවාන් මාර්ගඥානේ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ සෝවාන් වෙනකන් අපි මේ දැඩි දෘෂ්ටියක එල්බගෙන සිටිය යුතුයි කියන එක නෙමෙයි. ඔබතුමා කියනා වගේ ටිකෙන් ටික ටිකෙන් ටික අවිද්‍යාව දුරු කරන දුරු කරන පමණට අර විදර්ශනා ප්‍රඥාව අවදි කරන අවදි කරන තරමට අපිට හොඳට පැහැදිලිව මෙතන සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් නැහැ කියන එක වටහාගෙන සක්කාය දිට්ඨිය යටපත් කරගෙන විදර්ශනා ප්‍රඥාවෙන් කටයුතු කරන්න පුළුවන් හැකියාවක් මතුවෙනවා. හැබැයි ඕනම මොහොතක අර දෘෂ්ටිය ප්‍රබල වෙන්නට ඉඩ තියෙනවා තාම මූලය තියෙන නිසා. ඉතින් ඇත්තටම අපි මේ මේ නිවන් මඟ යනකොට ඒ විදිහට උත්සාහයෙන් පුහුණු කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් අපි තාම සෝවන් වෙලා නැහැ, අපි තාම අනාගාමී වෙලා නැහැ, අපිට තාම කෙලස් තියෙන දැන් මිනිස්සු නිදහසට කියන කාරණයක් නේක. ආ ඉතින් අපි තාම රහත් වෙලා නැහැ, අපි තාම ප්‍රත්‍යඥ යනවා. ඉතින් ඔහොම වෙනවනේ. ඒ කියන්නේ අර සාධාරණීකරණය කරනවා. ඒ තමන්ගේ දුර්වලකම්. එහෙම කරන තාක්කල් අපිට මේකෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් ඔය විදිහට ටික ටික උත්සාහ කරනකොට තමයි මුලින්ම අපි ඒවා යටපත් කරගන්න ඊට පස්සේ මාර්ගඥාණයෙන් තමයි අනුසය ධර්මය ප්‍රහාණය කරන්නේ. ඉතින් මයි ස්වාමීන් වහන්සේක ඊටාත්ම පැහැදිලි